Thank <laughs> you. සබ්බබුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව නිර්වාණ මාර්ගය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රායෝගිකව කළ යුතු දේ අපි උතුම් ධර්ම මාර්ගය කියන්නේ භාවිතා කළ යුතු දෙයක් අපේ ජීවිතයට එකතු කරගත යුතු දෙයක් ඒක පාවිච්චි කරන්න ඕන දෙයක් එහෙම නැතුව දැනගෙන විතරක් අහගෙන විතරක් ඉන්න ඕන දෙයක් නෙවෙයි. ඒක පාවිච්චියට ගන්න ඕන දෙයක්. භාවිතාවට ගන්නවා කියන්නේ පාවිච්චියට ගන්නවා කියන එක. එතකොට හරියට බෙහෙතක් පාවිච්චි කරනවා වගේ බෙහෙතක් බෙහෙත් ගැන දැනගත්තට ඒක භාවිතයට ගත්තේ නැත්නම් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ ප්‍රායෝගික භාවිතයකට ගත හැකි ධර්මය ප්‍රායෝගික භාවිතයකට ගැනීම සඳහාම අරමුණු කරගෙන බෞද්ධ මාධ්‍ය ජාලය ඊටාම කරුණාවෙන් හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රියෙන් සංවිධානය කරන මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 26 වෙනි ධර්ම දේශනාවයි අද දවසේ සිද්ධ කරන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගිකව කොහොමද අපි අපේ හිත ආරක්ෂා කරගන්නේ කියලා අපි සීලය ගැන සාකච්ඡා කරා. ආනාපාන සති භාවනාව ගැන සාකච්ඡා කරා. දැන් එතකොට ඒ සමාදන් වෙලා සීලය ආරක්ෂා කරන අය, ඒ වගේම භාවනා කරන්න උත්සාහ කරන අය, එයාට එහි තියෙන ඒ ප්‍රායෝගික දේවල් කරගෙන යන්න සූදානම් වෙනකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. මොකක්ද මේ ප්‍රශ්නය? සමහර දවස්වලට බොහෝ දෙනා කියන භාවනා කරන අය, සිල් රකින්න අයත් කියනවා සමහර කාලවලට මම හොඳට සිල් රකින්නවා. සමහර කාලවලට මට සීල ආරක්ෂා කරගන්න අමාරුයි. සමහර දවස්වලට මට හොඳට සමාධිය වැඩෙනවා. සමහර දවස්වලට මට සමාධිය වැඩෙනවා අඩුයි. දැන් මේ වගේ ගැටලු තියෙනකොට අන්නේ මොකක් හරි දැන් අපි හිතමුකෝ කාට හරි අසනීපයක් තියෙනවා වෛද්‍යවරයෙක් මොනවා හරි ප්‍රතිකාරයක් නියම කරලා තියෙනවා කියලා. සමහර කාලවලට ලෙඩේ වැඩි වෙනවා. පැහැදිලිවම LED වැඩි වෙන්නේ හොඳටම හොඳ වෙන්න ඉස්සෙල්ලා. හොඳටම හොඳ වුණාම නම් බෙහෙත් ගත්තේ නැති වුණාම ආය ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රතිකාර කරමින් ඉන්න කාලයේදී ගන්න බෙහෙත් මාත්‍රාව අපි ගන්න ඖෂධ මාත්‍රාව අඩු වුණොත් ගන්න ප්‍රමාණය අඩු වුණොත් මොකද වෙන්නේ? ලෙඩ වැඩි වෙනවා. ඒ වගේ ආර්යශ්‍රායක මාර්ගයේ වර්ධනය කරන්න අවශ්‍ය කරන පූර්ව ධර්මතා ඒ කියන්නේ මාර්ග හිත පහළ වෙන්න පෙර අපේ හිතේ නැගී නැගී නැගී යුතු යහපත් ධර්මතා හැදෙන්න බුදුරජාණන් වහන්සේ දීපු ප්‍රතිකාර මාර්ගය තමයි ආරස්ඨාංග මාර්ගය කියලා කියන්නේ ඒ ඒ අනුව අපි කටයුතු කරන්න ඕන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් එතකොට මේ මේ අවස්ථාවලදී අපි හිත රැක ගැනීම සඳහා භාවිතා කළ යුතු දේවල් භාවිතා කිරීම අඩු වෙනකොට තමයි අර අසනීප වැඩි වෙන්නේ. අර කායික අසනීප වැඩි වෙනවා වගේම අන්න අපිට සීලය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. සමාධිය ආරක්ෂා කරගන්න බැරි සමාධිය අඩු වෙනවා. ඉතින් කාලෙන් කාලයට ඒකයි හිත විපිලිසර වෙනවා. වෙලාවකට බොහෝම සීලයක් කැඩෙන්නේම අපේ පැත්තෙන් තියෙන යම්කිසි කෙලෙස් ධර්මයක් ඉස්මතු වෙලාමයි. අපි සාකච්ඡා කරා අනුසය කියන தත්වය මොකක්ද? පරිඋත්ථාන කියන தත්වය මොකක්ද? විතික්‍රමණ කියන தත්වය මොකක්ද කියලා මූලික ධර්ම දේශනාවලදී සාකච්ඡා කරා. ඉතින් ඒ ඒ අනුව පරිඋත්ථාන தත්වයටපත් වෙන අනුසය කෙලෙස් පරිඋත්ථාන தත්වයටපත් වෙලා විතික්‍රමණ මට්ටමට යනකොට සීලය හැදෙනවා. ඒක මේ හරියට ශරීරයේ තියෙන වෙනසක් වගේ මේ හිතේ සිද්ධ වෙන වෙනසක් ඒක. තරහ කියන එක නෑ වගේ දැන් මේ වෙලාවේ තරහ නෑ. ඔන්න දැන් තියෙන්නේ න අනුසය කියන අවස්ථාව. දැන් තරහ නෑ හිතේ. නමුත් තරහ ඇති වෙන ස්වභාවය තියෙනවා. ආන් අනුසය කියන්නේ ඒක. ඊළඟට ඒ තරහට අදාළ යම්කිසි දේවල් අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැනෙන්න හැඟෙන්න තේරෙන්න එනකොට අන්න තරහ මතුවෙනවා. තරහ මතුනට ඒක කටෙන්වත් වචනයෙන්වත් කයෙන්වත් ඒ කියන්නේ ක්‍රියාවෙන්වත් එළියට යන්නේ නැහැ. අන්න ඒකට කියනවා පරිඋත්ථාන කියලා. ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් එහෙම වෙනවනේ. නේද? ඒක රෝගයක් වගේ හරියට නිකන්. මොකද කරන්නේ? නේ? රාගාදී කෙලෙස් ධර්ම වලට අදාළ අරමුණු වෙනකොට රාගාදී කෙලෙස් ධර්ම ඇති වෙලා හිතන සංසුන් වෙනවා. ඉතින් මම ඔක කියලා ගෙන්න ගත්තයි. නේද? සංසාරගත රෝගය. ඒ රෝගය සුව කරන්න තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ වගේ ප්‍රතිකාර ටිකක් දීලා තියෙන්නේ. ඉතින් ප්‍රතිකාර අඩු වෙනකොට රෝගේ වැඩි වෙනවා. ඉතින් ඒකින්ද අන්න දැන් ඒ වගේ යම් කිසි හැඟීමක් පරිඋත්තාන තත්ත්වයටපත් වෙලා යම් කිසි චේතනාවක් මොකද වෙන්නේ තව දුරටත් ඒකට ප්‍රතිවිරුද්ධව ඒ මොහොතේ මේවත් ක්‍රියාත්මකුනේ නැත්තම් ක්‍රියාත්මකුනේ නැත්තම් මොකද වෙන්නේ ඒක ක්‍රියාත්මක භාවයට යනවා එක වචනයෙන් හෝ එක ක්‍රියාවෙන් අපි ඒ කියන්නේ පරුස වචන නැත්තම් වෙනත් නේද කාමයේ වර්ධව හැසිරීම ආදී වශයෙන් එක එක එක එක ක්‍රියාත්මක භාවයට යනවා දැන් ලෙඩක් හැදෙනවා උස්සන්න තත්ත්වයට ආපු එනකොට දැන් අපි හිතමු එක පාටම උණක් ගන්නවා කියලා උණක් ගැනිච්ච ගමම්ම දෙන බෙහෙතෙන් එක පාටම ඒ වෙලාවෙම අඩු වෙනවා නෑ අඩු වෙන්නේ නේද පසුවයි අඩු වෙන්නේ ඒ වගේ කලින් ප්‍රතිකාර කරගෙන තියෙන තර ලෙඩේ ඒ ප්‍රතිකාරයේ ක්‍රියාත්මක භාවයට යන්නේ ප්‍රතිකාරය අරගෙන ටිකක් දවසක් ටිකක් වෙලාවක් ගියාමයි ක්‍රියාත්මක භාවයට එන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන ප්‍රතිකාර ටික අපි කලින් सिद्ध කරගෙන තියාගන්න ඕනේ. ආන්ගේ सिद्ध කරගෙන තියාගත්තාමයි අර අනවශ්‍ය සිතුවිලි වලින් හිත විකාර විප්‍රකාර තත්ත්වයටපත් වෙන්නේ නැත්තේ. එහෙම නැතුව අපි දැන් හිතනවා නම් ඉන්නකො මට තරහ ආපු වෙලාවට මම මෛත්‍රිය වර්ධනය කරන්න පටන් ගන්නවා කියලා ඒක හරියන්නේ නැහැ. වර්ධනය වෙලා තියෙන්න ඕනේ. මේ බලන්න කඹ ඇදිල්ලක් වගේ නේ අපේ හිත මම ඔයගොල්ලෝ කලින් පැහැදිලි කරා. කම්බැදිල්ලක් වගේ කියන්නේ ඒ වෙලාවකට ඔන්න කාට හරි කාත් එක්ක හරි අපිට තරහ ගියාම අපි ඔයිට කලින් අපි ළඟ තියෙන අපි දන්න ධර්මය අනුව තරහ ගිහලා කාට හරි බයින්ද හරි කේලම් කියන්න හරි හිතුණා කියන්නකො. ඉන්නකො මම බිඳලා බිඳවල දානවා කියලා හිතුණා නැත්තම් බයින්ද හිතුණා. ගහන්න හිතුණා. එහෙම හිතුනම අපේ හිතම වෙලාවකට මොකද කියන්නේ? නෑ නෑ නෑ ඕනේ හොඳ නෑ ඒක නොකර හිටියොත් හොඳයි කාටත් මට වගේම නේ සිදෙනවා කියලාත් කියනවා. නමුත් එහෙම කියන අතරේ ආය අපේ හිතම කියනවා නෑ ඕක කරන්නමයි ඕන කරන්නමයි ඕන කියලා කියනවා. ක්‍රියාත්මක භාවයට යන්නේ වැඩියෙන් බලවත් එක. යම් සිතුවිල්ලක් බලවත් නම් ඒක. සමහර වෙලාවට ඒ වැරදි වැඩ කරන්නේ නැහැ සමහර වෙලාවට කරන තත්ත්වයට එනවා. එහෙනම් බලවත් එක තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. ඒක අපේ වැඩක්ද? ඒක මගේ වැඩක්ද? නෑ ඒක සිද්ධ වෙන දෙයක්. නේද කොණ්ඩේ වැවෙනවා වගේ දාඩිය දානවා වගේ මේ ශරීරයට අන්න හිතෙත් ඒක වෙනවා අන්න බලන්න අන්න ඒක නවත්ත ගන්න නම් එහෙනම් කුසල සිතුවිල්ල කුසල හැඟීම ප්‍රබල කරලා තියාගන්න එක ප්‍රබලව අපේ හිතේ නැගෙන විදිහට හිත සකස් කරගන්න ඕන ආන්ගෙම හැම වෙලේම වැඩි වාර ගාණක් අපිව වැරද්දට ඇදලා දාන ප්‍රබල හැඟීම් හතරක් තියෙනවා ප්‍රබල අකුසලයන් හතරක් තියෙනවා සාමාන්‍ය ජීවිතේ. ඊට ප්‍රතිවිරුද්ධ කුසලයන් හතරකුත් තියෙනවා. හැම පැත්තෙම හිත ආරක්ෂා කරගන්න පුළුවන් කුසල බලයන් කුසල වේගයන් හතර වර්ධනය කරලා තියාගත්තොත් කෙලෙස් වලින් අපිට හිත ආරක්ෂා කරගන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. අන්න ඒ පැත්තට හිතපත් කරලා තියාගන්න එකට කියනවා හිතේ විසුද්ධියක් ඇති කරගෙන තියාගන්න. ඒකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. ඒතර අපි හැම වෙලේම අපි කියවනේ මේ ධර්ම දේශනා මාලාව අපි අර අපි කියන්නේ මේ ශාස්ත්‍රීය මට්ටමින් යන ධර්ම දේශනා මාලාවක් නෙවෙයි. මේ ධර්ම දේශනා මාලාව මොකද ශාස්ත්‍රීය කරුණු බොහෝ දේවල් අපිට පොත්පත් වලින් හොයා ගන්න පුළුවන්. ඒකෝ මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරේ ප්‍රායෝගික මට්ටමින් අපිට කලන් කරන්න පුළුවන් මොකද්ද කියලා බලා ගන්න. අපි ඉස්සෙල්ලාම වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඒ වෛද්‍යවරයා අපේ මොනවා හරි පරීක්ෂා කරලා බලනවා නේද කියලා මට නිකන් අසනීපයි වගේ අමාරුයි වගේ කිව්වහම මොකද කරන්නේ? ඔන්න පරිසාක බලන උණ බලනවා රුධිර පීඩනය බලනවා ඒ වගේ ඒ දේශයෙන්ම බලන්න පුළුවන් දැන නාඩි අල්ලලා බලනවා ඒවා බලනවා බලලා තමයි තීරණයකට එන්නේ ඒ කියන්නේ ඉස්සෙල්ලාම රෝගය හඳුනා ගන්නවා ඒ වගේ අපි ඉස්සෙල්ලාම අපි අපේ தත්ත්වය හඳුනා ගන්නවා අද මගේ தත්ත්වය මොකක්ද අද මගේ මේ හිත මට අයිති නැති මේ හිත මට අයිති නැති මේ ක්‍රියාකාරීත්වය හින්දා මං හරියට දුක් විඳිනවා. මට පාර යන්නවත් බෑනේ. බලන්නකො පාරේ යනකොට තරහ යන්නේ නැද්ද? තමන්ගේ වැරදි වලට තරහ යන්නේ. නැහැ. අනුන්ගේ වැරදි වලට තරහ යන්නේ. ඉතින් මට පාරේ යන්නවත් බෑ. පාරේ යනකොට ඔන්න රාග ආදී කෙලෙස් ධර්ම තියෙනවා. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී තියෙනවා. නේද? කෙවරින්නකොටත් එහෙමයි. අනේ පාරේ යන එක පැත්තකින් තිබ්බද දැන් ආ පාරේ යනකොට තරහ යනවා කියලා මං ගෙදර හිටියා කියන්නේ. ඔන්න පරණ මොකක් කර මතක් කළා තනියම තරහ යනවා. දැන් සමහරලාට අපි දැකලා තියෙනවා තරහකාරයෝ පැත්තකවත් නැහැ. ඈ ඒකට දැන් මොකවත් කරන්න සමහරලාට මැරිලා ගිහිල්ලා. හැබැයි මෙයා තනියම තුබේ පුර ඉන්නවා වෙන. තේරුමක් නැති විඳවිල්ලක් අපි විඳවනවා. ඉතින් මේ හිතේ ආරාධනාවක් නැ ආරාධනාවක් ඇතුවද තරහ එන්නේ නැහැ. තරහ එන්නේ ආරාධනාවක් කියන්නේ මට ආරාධනා කරන්න මේ ඔන්න දැන් අපි තරහ වෙන්නයි හදන්නේ කියලා එහෙම අවසර අරගෙන එහෙම දෙන්නේ නෑ මම දන්නේවත් නෑ මට අයිතියක් නැතුවම මට තරහ එනවා. හැබැයි ඉබේද? හේතු ඇතුවයි. නේද? එහෙනම් තරහ නැති වෙන්නේ හේතු ඇතුවමයි. දැන් තරහට විරුද්ධ බලවේගයක් අපේ චිත්තසංතානේ උපදවා ගන්න ඕනේ. හරි තරහට විරුද්ධ බලවේගයක්. රාගයට විරුද්ධ බලවේගයක් අපේ චිත්තසංතානේ උපදවා ගන්න ඕනේ. මේ ලෝකේ හැමදාම තියා ගැනීමේ උත්සාහයක් අපි ළඟ තියෙනවා. හ්ම්. එහෙම තියෙනවා. අපේ අපේ හැම වෙලේම නෑ නෑ මොකද්ද කියනවා මං අහුවත් එහෙම මේ අනිත්‍යද ලෝකේ ඔව් ඔව් අනිත්‍යයි. ඕන කෙනෙක් කියනවා ඔව් ඔව් අනිත්‍යයි අනිත්‍යයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ නිට්ටය තියාගන්න බෑ කියලා කියනවා. හැබැයි මම ඒක කොතර වෙලාවකටද කියලා ඒත් කියයි. ඔව් ඉතින් අද හැන්දෑවෙද්දිම ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. දැන් දැක්කනේ එක එක රටේ වෙන හැටි මේ ඉන්නවා මේ නැති වෙනවා කියලා කියනවා. නේද? හැබැයි එහෙම කිව්වට අපේ හිත ඇතුළෙන්ම තියෙන බලාපොරොත්තුවක් තියෙනවා. ඇතුළෙන්ම තියෙන අදහසක් තියෙනවා. අම්මා ගැන කියලා හිතන්නකෝ. ජීවතුන් අතර අම්මා ඉන්නවා කියලා හිතන්නකෝ කෙනෙක්ගේ. ජීවතුන් අතර අම්මා ඉන්න නැත්නම් ආදරය කරන කෙනෙක් කියලා හිතන්නකෝ කවුරු නෝ දරුවෙක් හරි කවුරු හරි කමන්නේ. අන්න ඒ ආදරය කරන දරුවෝ ගැන දෙමව්පියෝ කවුරු හරි ගැන අපි කොච්චර අනිත්‍යයි කියලාත් අපි හිත මොකද කියන්නේ. ඇත්ත අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් තමයි. මම අහුවත් කියලා අද හැන්දෑවේ අම්මා මැරෙයිද? කොවිත් මරණ ස්වභාවය තියෙනවා ඒක අද හැන්දෑවල මැරෙන්න පුළුවන් එහෙම තමයි ජීවිතේ. කිව්වට ඇතුළෙන්ම තියෙන හැඟීම මොකක්ද? නෑ ඒක වෙන්නේ නෑ ඒක වෙන්නේ නෑ ඒක වෙන ආන්ගේ බලාපොරොත්තු තියනවද නැද්ද ආන්ගේ බලාපොරොත්තු තියනවා ආන් ඒක තමයි චේතනාව අපි මේවා කතා කරාට අපේ ළඟ බලාපොරොත්තුවක් තියෙනවා ඒක වෙන්නේ නෑ අනිත්‍ය වුණාට මට ඒක වෙන එකක් නෑ තවට අන්න ඒ වගේ නිත්‍ය හැඟීම් තියෙනවා ආන් ඒ වහින්ද අපේ හිත හරියට කෙලෙස් වලින් පිරෙනවා ලෝකය ගැන බලාපොරොත්තු ඇති වෙනවා තරහ කියන එක හින්දා ඇති වෙනවා ඊළඟට රාග ආදී කෙලෙස් ධර්මෙන් බොහෝ වශයෙන් ඒ වගේ කෙලෙස් ඒ වගේ හරි අපහසුකම් ජීවිතේ සාමාන්‍ය ජීවිතේ ජීවත් කරන්නට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි හැම දෙයකටම හේතු වෙනවා මෙච්චර විශාල වශයෙන් අවශ්‍ය කරන සියලු ධර්මය උපදවා ගන්න අපේ චිත්තසංතාණයෙන් උපදවා ගන්න අවශ්‍ය කරන සියලු පහසුකම් සියලු හැකියාවන් ඇති වෙන සියලු සාධක ලැබිලා තියෙද්දි අපි ධර්මයෙන් ඈතලා ඉන්නවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ දුර්ලභභාවය අපිට දැනෙන්නේ නැති හින්දා. ධර්මයේ තියෙන දුර්ලභත්වය අපිට දැනෙන්නේ නැති හින්දා. ඒක මහා ප්‍රබලව අපේ හිත වලින් නැగిලා ඉන්න ඕනේ. නැగిලා ඉන්න තත්ත්වයට අපේ හිතපත් කරගන්න ඕනේ. අහන්න පොඩ්ඩක් හිතෙන් බලන්න කිව්වට හැම දෙයකටම වැඩි දරුවෝ ලොකු නැද්ද? ධර්ම අවබෝධයට වැඩි ඉඩම් ලොකු නැද්ද? නේද? පොයට සිල් ගන්න යන්නේ කොහොමද? නේද? පොලිටික බලාගන්නේ කවුද? එහෙනම් මොකද වැඩේ? සීලයට වැඩිය සීලය සමාධිය ප්‍රඥාවට වැඩිය ඒක රබර් තේ පොල් ගෙවල් දොරවල් දරුවෝ ලොකුද නැද්ද? ලොකුයි ඒකුවට ඇත්ත කතාව ඒක. ඒ ඉන්න එක තමයි හිතේ ඒවට තියෙන කැමැත්ත වැඩි හිඳයි වැඩි හිඳයි ඒවට තියෙන කැමැත්ත වැඩි හිඳයි ඒ විදිහට අපේ මේ ශරීරයේ ක්‍රියාත්මක භාවයට යන එක අපි කරන එක නෙවෙයි. එහෙනම් බුදුජානන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. දැඩි ශ්‍රද්ධාවක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන ඇති වුණොත් එහෙම. ඒකේ වටිනාකම දැනුනොත් එහෙම. බලන්න අපි ගොඩාක් වටින දේවල් දෙමව්පිය ළඟින් හෙල්ලෙන්නවත් නැති අය සමහර වෙලාවට තරුණ කාලෙදී මොකද කරන්නේ? යාට ඊට වැඩිය වෙන අය වටිනවා කියලා තේරුණොත් එහෙනම් අම්මලා තාත්තලා දාලා කිසිම ගැඹුරක් නැතුව මෙන්න යනවා යන්න. නේද? ඕනෙම නැහැ කියලා යනවා යන්න මෙන්න. ඉතින් ඒ මොකද අන්න එක තමයි කියන්නේ. අතහැරලා යනවා අම්මා තාත්තා. මොනවා හරි දෙයක් ගැන අපේ හිතේ ඇති වෙන හැඟීම ප්‍රබල වෙනකොට අනිත් දේවල් අතහැරගන්න පුළුවන්. හරි එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන අපි හොඳට කරුණා කාරණා හොයාගෙන සද්ධාව ඇති කරගන්නකොට අනිත් දේවල් අතහරින්න බැරි වෙන්නේ නැහැ. හරි. එහෙම කරන්නේ නැතුව අපි අතහරින්න උත්සාහ කරාට හරියන්නේ නැහැ. ප්‍රතිකාර ගන්න ඕන කියන්නේ ඒකයි. හිතේ අවශ්‍ය කරන ප්‍රබල හැඟීම් හතරක් ගැන මම කිව්වා. හිතේ ඇති වෙන අකුසල් ඇති වෙන ප්‍රබල පැති හතරක් තියෙනවා. එහෙනම් දැන් අපි ගැන හරියටම කතා කරමු. පළවෙනි එක තමයි තරහ කියන්නේ. තරහ කියන එක අපිට හැම වෙලේම කෙලෙස් උපදවන අනවශ්‍ය හැඟීමක්. පීඩා ඇති කරන. එතකොට දෙවෙනි එක තමයි නිත්‍ය හැඟීම කියලා කියන්නේ. ඒ කියන්නේ මේවා හැමදේම හැමදාම තියෙනවා කියලා. ඒ නිත්‍ය හැඟීම කියලා කියන්නේ දැනීම නෙවෙයි අනිත්‍ය කියලා අපි දන්නවා. හැඟීම චේතනාව. නිත්‍යයි කියලා චේතනාවක් වෙන්නේ. මට මෙච්චර කාලයක් තියාගන්න පුළුවන් නෑ. මගේ දේවල් වෙනස් වෙන්නේ නැති වෙයි. අවුරුද්දක් වෙනස් වෙන්නේ නැති වෙයි. දෙකක් නේද? මම මැරෙනකන් ඉදී. මේ සමහර අය මැරෙනකන් විතරක් නෙවෙයි. මේ සමහර අයගේ මොකක්ද තියෙන ප්‍රාර්ථනාව? නිවන් දකින ජාති දක්වා අපි එකට අත්වල බැඳගෙන යනවා අය. එතකම්ම මේ ආදරේ නිත්‍ය කියලා. හරි අමාරු වෙන්නවා ඒ හැඟීම හින්දා. ඔන්න කවුරු හරි පාරේදී හම්බෙනවා. ජීවිතේ අතරමැදදී කවුරු හරි හම්බෙනවා. හම්බුනහම හරියට තැකලා හුරි වගේ දැනෙනවා. ගොඩාක් කලින් නම් ආශ්‍රය කරලා තිනවා වගේ දැනෙනවා. එතකොට ඔන්න ඒක කියනවා ඒ හම්බෙන අයට. ඒකට ඇත්තටම මටත් එහෙමයි කියලා. හරි තමයි ඊට පස්සේ. දැන් ඉතින් කතා කරගන්නේ මොකද්ද? නේද? මේක ඇවිල්ලා සංසාරයේ අන්නත්තර කාලෙක ඉඳන් ආපු බැඳීමක් කිය. අපි එහෙම ආපු අය තව ඉස්සරහට යනවා නිට්ටයයි. ඉතින් ඒවා නිට්ටයයි. අනිත් ඒවා කොහොම අනිත්‍යයි? මගේ දේවල් විතර යන්නේ හැංගීම තද කෙලස් උපදවනවා. හැම ශරණයකම වෙනස් වෙන సంతාන. අඳුම ගන්න එහා පැත්තේ හිතේ තියෙන දේක් තෝරගන්නවත් බැරි අපි. අනුමාන කරගෙන ජීවත් වෙන අපිට කවර නිට්ටයක්ද නේද? එහෙනම් මොකද පළවෙනි එක තරහ. දෙවෙනි එක නිට්ටය හැංගීම. හරි? එතකොට ඊළඟට තුන්වෙනි එක රාගය. ශරීරය ගැන තියෙන සුබ හැඟීම. හරිද? ඒවා තමයි වැඩියෙන්ම කරදරකාරී තත්ත්වයන් ඇති වෙන්නේ. අනිත් එක තමයි ශ්‍රද්ධාව නැතිකම. හරි? මෙන්න මේ කාරණා හතර. ධර්මයේ බුදුරජාන් වහන්සේගෙන් ශ්‍රද්ධාව නැතිකම. මේ කාරණා හතර මොනවද? ශ්‍රද්ධාව නැතිකම, රාගය, නිත්‍ය හැඟීම සහ තරහ කියන හතර තමයි වැඩියෙන්ම අපිට කෙලස් උපදවන්නේ. ඒ හතරෙන් තමයි අපිට හිත පාලනය කරගන්න බැරිම වෙන්නේ. හැමදේම බලන්න වැඩියෙන්ම වැඩියෙන්ම gedare ඉන්නකොට වැඩ කටයුතු කරනකොට වැඩියෙන්ම හිත පාලනය කරගන්න බැරිලා තියෙන ඔය හතරෙන්. ඔන්න ඔය හතරට ඇතුළට එන්න දෙන්නේ නැතුව වැටක් බඳ ගන්න ඕනේ. ඇතුළට එන්න දෙන්නේ නැති වෙන්න කුසල හැඟීම් හතරක් ප්‍රබල කරගන්න ඕනේ. ආන්ගේ කුසල හැඟීම් හතර ප්‍රබල කරගන්න තරහ වෙනකොට මෛත්‍රිය. නিত্য හැඟීම වෙනුවට අනිත්‍ය හැඟීමේ పూర్වම අදහස ඇති කර ගැනීම සඳහා මරණ සතිය. මරණය පිළිබඳ හැඟීම ප්‍රබල කර ගන්න ඕනේ. එහෙනම් නিত্য හැඟීම වෙනුවට අපි මරණ සතිය පුරුදු කරපුවාම නිදා ගන්න ගියත් හෙට උදේ වෙනකන් ඉඳ වෙයිද දන්නේ ආ එතකොට අනිත් හැඟීම් ප්‍රබල වෙනවා ටික ටික. මේක තියාගන්න බෑ. තව පොඩ්ඩකින් කියන්න බෑ. ගෙදර යනකොට කට්ටිය ගැන කියන්න බෑ. නේද? දැක නේද අර මේ මහ පොළොව උඩට ඉස්තිලා මේ මීතර මුල සිද්ධ වෙච්ච දේ කවුරක්වත් හිතපු දෙයක් නේද එහා පැත්තෙන් කුණු බර වැඩි වෙනකොට මේ පැත්තෙන් පොළොවේ සුණා කුණු නොහිතපු වෙලාවක ඔක්කොම ටික ඉවරයි නේද ඉතින් මේක ඒවා එක පැත්තකින් කර්මානුරූප දේවල් කොහොම නමුත් මේ මරණය කියන එක මහ පොළොව ඉස්තිලා වෙයිද දන්නේ නැහැ මහ පොළොව ගැතිලා වෙයිද දන්නේ නැහැ නේද මොහොත කොට ගල්ලා වෙයිද දන්නේ නැහැ සර්පේ කාලා වෙයිද දන්නේ නැහැ අඳුම තරමින් මේ උදේට කෑම ටික කනකොට කෑම ටික විස වෙලා මාව මැරෙන්න පුළුවන්. නේද? උගුරේ මොනවා හරි හිර වෙලා මේ ශනේක උගුරේ මොනවා හරි හිරලා මාව මැරෙන්න පුළුවන්. ඒ වගේ උඩට ගන්න හුස්ම පල්ලෙහාට දාන දක්වාවත් විශ්වාසයක් නැති ජීවිතය ගැන එතකොට අන්න අර ඊර්ෂියා, කෝධ, වෛර, මාන්න මේ ඔක්කොම ඔක්කොම නැතිලා යනවා. ඊළඟට රාගයට විරුද්ධව නැත්නම් කයවල් පිළිබඳ තියෙන සුබ හැඟීම මේවා සුබය, සුවය, සුන්දරය, මధుරය කියලා මේ අපිට ලැබිලා තියෙන මේ මස් කයවල් අරගෙන මොකද කරන්නේ? ඒවා සාරසනවා, කණ්ණාඩි ළඟටලා පෑය ගණන් ඉන්නවා, එක එකනගෙන් අහනවා, ඒවට මෝස්තර දානවා, අමුතු විදියට ඇවිදිනවා, අමුතු විදියට කතා කරනවා. නේද? මේකේ තියෙන යථා ඒවා කරන්න එකක්වත් කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. ඒවා කරන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ. ඔහොම කියනකොට මොන කට්ටියකට තරහ යනවා. ඒ කියන්නේ හම්දුරු කියන්නේ මොකක් කරනකොටද කියලා නෑ. මේ ඔක්කොම කරන්න ඕන. කරන්නේ මොන හැඟීමෙන්ද? මේ අවලස්සන දුගඳ අන්න ඇයට පිළිකුල උපදවන කය අන්න ඒ කයේ තියෙන පිළිකුල ස්වභාවයත් එක්ක පාර යන්න බෑ. ආන් ඒක වළක්වා ගැනීම සඳහා මම උත්සාහයක් ගන්නවා කියන හැඟීමෙන් ඒ ටික කරන්නේ කය පිළිකුල කියන හැඟීම තියෙන අය. ඒ ඒ අසුබ කය. ඒ කියන්නේ අපි බලන්නකෝ නේද? අපි සුබ දේවල් අරගෙන මල් වගේ දේවල් අරගෙන මොකද කරන්නේ? ලස්සන කෙනෙක් දිහා ලස්සනයි කියලා සම්මත කරගෙන. ඒ වගේම නරක දේවල් දැක්කම අපි තුමා අසුචි ගොඩක් තියෙන දැක්කද ඒක වහලා දානවා. නේද? ඒ වගේ මේ කයේ ඇත්ත తත්වය තමයි নানা ප්‍රකාර අසුචිනෝපච්ච වෙක්කත. নানা ප්‍රකාර අසුචිය මේක පිරලා තියෙනවා කියලා දැනගෙන ඒක වහලා දානවා. ආ මොකද අපි මේ උඩින්ම පල්ලෙහාට දක්වා වහගෙන ඉන්නේ. කියන්නේ ඇයි වහගෙන ඉන්නේ? නේද? ඌ කියනවා මිනිස්සු ඌ කියනවා ලැජ්ජයි නේද ලැජ්ජා මොකද මේක පිළිකුලයි මේ ශරීරාරම් පාර යන්න පිළිකුලයි අපි හොද්දටම දන්නවා අන්න අයට මේක අප්‍රසන්නයි කියලා ආන් ඒක තමයි ඇත්තට ඒක අහගෙන ඉඳලා තියෙන්නේ එහෙනම් අන්න ඒ හැඟීම ප්‍රායෝගිකව අපි ළඟ තියෙන්න ඕන අපේ ශරීරය ගැන ඔළුව අල්ලනකොට පොඩ්ඩක් දැනෙන්න ඕන හිස් කබලක් තියෙනවා කියලා සමහර අය ඔලු කට්ටක් තියෙනවා කියලා දන්නේම නැතුව ඉපදිලා දන්නේම නැතුව ජීවත් වෙලා දන්නේම නැතුව මැරලා හැබැයි ඇටසැකිලි දැකලා තියෙනවා ඇටසැකිලි ගැන කතා කරලා තියෙනවා ප්‍රශ්නයක් නෑ දන්නවා මම දන්නේම නැතුව කියලා කිව්වේ Tamanට ඔලු කට්ටක් තියෙනවා කියලා හැඟීමක්වත් හැඟීමක්වත් නැතුව මේක ඇටසැකිල්ලක් කියලා මේක මස් ගොඩක් කියන හැඟීමක්වත් නැතුව ජීවත් වෙලා හැඟීමක්වත් නැතුව මැරලා යනවා ඉතින් මෙන්න මේ දේවල් අපි ප්‍රායෝගිකව එහෙමනම් මේ ශරීර ගැන තියෙන සුභ හැඟීම අයින් කර ගැනීම සඳහා අපිට ඒක කොහොම කොහොම කිව්වහම ශරීර ගැන සුභ හැඟීම කිව්වහම හුඟා වයසගත්තු හිතනවා ආ අපිට ඒ භාවනාව ඕනේ අපිට ප්‍රශ්නයක් නැහැ කියලා නෑ නෑ මුණුපුරා අරගෙන මුණුපුරාගේ හිසත ගාමින් මුණුපුරා දිහා බලලා අනේ කියලා අපූර්වයි කියලා හැඟීමක් වෙනවනම් මොකද්ද සුබ හැඟීමක් හරිද ශරීරයක් දැකලා නැවත දැකීමේ කැමැත්තක් උපදිනවා නම් ඒ ශරීර ගැන තියෙන සුබ හැඟීමක්. ඉතින් ඒකින්ද ඒක වයස ભેදයක් නැතුවම අසුබ වඩන්න ඕනේ. එහෙනම් ඒ රාගයට සුබ හැඟීමට විරුද්ධව අපේ හිතේ ඇති කරගත යුතු කුසල හැඟීම තමයි අසුබය. හරි? ඊළඟට ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධාව අඩුයි ශ්‍රද්ධාව අඩුයි පැහැදිලිවම අපි කියනවා අපිට දැන් බුදුරජාණන් වහන්සේ ගැන අපිට පුදුම හැඟීමක් තියෙන කෙනා මදි. බුදුරජාණන් වහන්සේ ගැන එච්චර ලොකු හැඟීමක් තියෙනවා නම් අපි අතින් ප්‍රාණඝාත නොවෙන්න ඕනේ, අදත්තා දාන්න වෙන්න ඕනේ, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච ඇයි මගේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ දවස් ඉඳලා සාරාංශකයේ කල්පලක්ෂයේ කාලයක් තිස්සේ කොච්චර පෙරුම්දම් පිරුවද මාව නිවැරදි කරන්න. එවැනි ශාසනයක බෞද්ධ කියලා කියාගත්ත මම කියන හැඟීම ප්‍රබල වුණොත් නේද? ප්‍රබල වුණොත් අනිත් ඒවා වෙන්නේ නැහැ. අරවා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිග්‍රහය කියලා Tamanට මතක් වෙනවා එතකොට. එහෙනම් මොන බලන්න දැන් එහෙනම් ශ්‍රද්ධාව උපදවා ගන්න මොකද කරන්න ඕනේ? එහෙනම් තරහ වෙනකොට මෛත්‍රිය අන්න ඒ මෛත්‍රිය නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම සිහි කිරීමට කියනවා නැවත නැවත නැවත නැවත සිහි කිරීමට කියනවා අනුස්සතිය කියලා. හරි. ඒතර නැවත නැවත නැවත නැවත සිහි කිරීමෙන් ඕනම දෙයක් ගැන මේ බලන්න පොඩ්ඩක් හොඳට කල්පනා කරලා ආදරය කියලා හිතන්නකෝ අපි. මේක අකුසලයක්. ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ආදරය කියන හැඟීම හෝ තරහ කියන හැඟීම නැවත නැවත නැවත නැවත තරහෙන් මෙනෙහි කරනකොට අඩු වෙනවද වැඩි වෙනවද? කෙනෙක් ගැන තරහෙන් මෙනෙහි කරන්න ගත්තාම තරහ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. දරා ගන්න බැරි මට්ටමට යනවා. එතකොට තමයි අර එක වෙලාවක නේද හොඳටම ප්‍රශ්නේ උද්ගත වෙන්නේ. ආදරය කියන හැඟීමත් වැඩියෙන් වැඩියෙන් ආදරයෙන් මෙනෙහි කරන්න ගත්තහම මොකද වෙන්නේ? බලාගෙන ඉද්දි වැඩි වෙනවා. උණ වැඩි වෙනවා වගේ නේද? මම ඉස්සර කියලා ලෙඩක් වැඩි වෙනවා වගේ. එහෙනම් ඒ වගේමයි ආය කිසිම වෙනසක් නැහැ. මෛත්‍රිය කියන දේ නැවත නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒක වැඩි වෙනවා. මෛත්‍රිය හැඟීම වැඩි වෙනවා. නේද? අසුභය කියන එක අසුභ විදිහට මේ ශරීරය නැවත නැවත මෙනෙහි කරනකොට ඒ හැඟීම වැඩි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන හොඳට මෙනෙහි කරනකොට ශ්‍රද්ධාව වැඩි වෙනවා. අපේ හිතවල වැඩි වෙනවා ඒවා. ඒවා කරොත් විතරයි වැඩි වෙන්නේ. මරණය ගැන නැවත නැවත මෙනෙහි කරනකොට ඔන්න ඒ පිළිබඳ තියෙන සිහිය ඒ හැඟීම වැඩි වෙනවා. මෙනෙහි නැකරුවොත් වැඩි වෙන්නෙම නැහැ. වැඩි වෙන්නෙම නැහැ. හරි. හොඳයි. මේ බලන්න. හිත රැකගන්න ඕනමද නැද්ද නිවන් දකින්න? ඕනමයි නේද? එතකොට මෛත්‍රියෙන් නැවත නැවත මෙනෙහි කරන්ඩ අපි මොනවා හරි දෙයක් ගැන මෙනෙහි කරනකොට වෙන වැඩක් කර කර එක එක දේවල් කර කර හරි මෙනෙහි කිරීමත් හොඳයි. නමුත් එක තැනක ඉඳගෙන එක දිගට මෙනෙහි කරොත් අර හැඟීම ඉක්මනට වර්ධනය කරගන්න පුළුවන් බෑද? අන්න එහෙම කරන දෙයට කියනවා භාවනාව කියලා. හරි? ඒකට කියනවා එක තැනක ඉඳගෙන ලෝකය ගැන මෛත්‍රිය වඩනවා කියන්නේ ඒකයි. හිතේ වර්ධනය කරන්නේ. මෛත්‍රිය වඩනවා කියන්නේ මගේ හිතේ මෛත්‍රිය හැඟීම වර්ධනය කරනවා. අසුබය වඩනවා කියන්නේ නේද? ඒක වර්ධනය කරනවා. මම මේ අයගෙන් අහන්නම්. අසුබ විදිහට ශරීරය මෙනෙහි කරනකොට අපි කේස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් අසුබ විදිහට මෙනෙහි කරනකොට අසුබ චේතනාව වැඩි වෙනවාද නැද්ද? මෛත්‍රියෙන් ලෝකය ගැන මෙනෙහි කරනකොට නැවත නැවත මෛත්‍රී චේතනාව අපේ හිතේ උපදින වැඩි වෙනවද නැද්ද? මං කියන හින්දාද කියන්නේ? ඔය බලන්න මන්නේ දැන් කිව්වේ. නෑ මං කියන හින්දා නෙවෙයි ඔය කිව්වේ. නේද? ඊළඟට මං අහනවා අසුබ චේත් අසුබ විදියට මෙනෙහි කරනකොට තරහෙන් මෙනෙහි මෛත්‍රිය මෙනෙහි කරනකොට ඒ හැඟීම් වැඩි වෙනවා කියවනේ. කරලාද කියන්නේ? නේද? ආ කරන්නේ නැතුවම උනත් තේරෙනවද නැද්ද? අන්න බලන්න ධර්මයේ තියෙන ස්වභාවය මම මේ කියන්නේ හැමදාම. අපි ධර්මය පිළිගන්න ඕන අන්න එහෙමයි. මං කියන හින්දා නෙවෙයි. අත්නාව ඥානීය අත තමන්ගේ තුලින් තේරෙන එක. මෙතනින් කෙරෙන්නේ මඟ පෙන්වීමක් විතරයි. අපි මඟ පෙන්වනකොට මේ ඇත්ත බලනවා තමන්ගේ පැත්තට හැරලා. හරි. මම ඒක කරන්න කලින් කරොත් මේක වෙනවමයි කියලා දැනෙනවා. හරි? කරොත් මේක වෙනවමයි කියලා දැනෙනවා කරන්න කලින්. ඒ වගේම මේක කරොත් මේක වෙනවමයි කියලා දැනනවා වගේම ඒක කවුරුවත් කියන හින්දා නෙවෙයි. ඒක තේරෙනවා අපිට හොඳටම. ආන් එක එහිපස්සික ගුණය ධර්මයේ තියෙන මේ බලන්න මේක කරොත් මේක වෙනවා කියලා කරන්න කලින්ම කියන්න පුළුවන්කම තියෙන කවුරුවත් කියන හින්දා නෙවෙයි. එහෙනම් දැන් මේ මඟ පෙන්වීම අරගෙන කාටද අපි යොදවලා බැලුවේ? දැන් මම කියවා මෙන්න මේක මේක මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක ඊට පස්සේ කාටද යොදවල බැලුවේ? ওই පැත්තේ సంతානෙට යොදවල බැලුවා. හොඳටම තේරෙනවා ওই කාරණා හතර ගැන පොඩ්ඩක් හිතන්න. එහෙනම් ළඟ ළඟ ළඟ ළඟ ওই කාරණා ඔය ඔය හැඟීම් හතර වැඩි වෙන විදිහට මෙනෙහි කරොත් මොනවද? මෛත්‍රී හැඟීම් වැඩි වෙන විදිහට මෙත්තානුස්සතිය අනුස්සති නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට මරණ හැඟීම් වැඩි වෙන විදිහට මරණානුස්සතිය නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට අසුබ හැඟීම වැඩි වෙන විදිහට අසුභානුස්සතිය සහ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට බුද්ධානුස්සතිය නැවත නැවත මෙහි කරනවා. දැන් අපි හිතමු ඔය හැඟීම් හතර හොඳට ප්‍රබල වෙනකන් අපි මෙහි කරා කියලා. ඔන්න ඔය හතරට කියනවා චතුරාර්යක භාවනා කියලා. හතර පැත්තකින් අපේ හිත ආරක්ෂා කරන භාවනාව. හරිද? මේවා වර්ධනය කරලා තියාගන්න ඕනේ. මම අහන මේ අතංගෙන් එහෙනම් භාවනා කරන්න ඕනද නැද්ද? භාවනා කරන්න ඕනේ. නේද? අපි තම කවුරු හරි කියනවා කියලා භාවනා කරන්න ඕනේ නැහැ කියලා. ඕනෙම නැහැ කියලා. හරි. ඕනේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් භාවනා කරා කියලා විසද? විසද? වහකෑවා වගේද? නැහැ වහකෑවා වගේ නෑ. නේද? මොකුත් වෙනවද? අතුරු ආබාධද? නෑ එහෙනම් කෝකටත් කරලා තියාගන්න හොඳ නැද්ද නේද කෝකටත් කරලා තියාගන්න හොඳයි ඊයේ බේද කට්ටියක් ඉවරක් නැතු මගෙන් කතා කරලා අහනවා මේ හාමුදුරුවනේ සීලය රකින්න ඕන නැල්ලු නේද සීලය සමාදන් වෙන්න ඕන නැල්ලු නේද භාවනා කරන්න ඕන නැල්ලු නේද මේ එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකට පටහැනිද කියලා දැන් අහනවා ඉවරක් නැතුව අහනවා දැන් ඉතින් මෙච්චර අපි හිතන් තියෙන්නේ කවුරු හරි කියනවා සීලය ඕනේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් සමාධිය ඕනේ නෑ කියලා. ඉතින් ගියාපු දෙන් අපිත් එක්ක ප්‍රශ්නයක් නෑනේ. අපිට වෙන කතා කරන්න, සාකච්ඡා කරන්න මොකුත් අවශ්‍ය නෑනේ. ඇයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක නෙවෙයිනේ. ඒක වෙන මොකක් හරි ධර්මයක්. ඉතින් ඒ වගේ ක්‍රමත් භාවිතා කරලා බලන්න ඕන කට්ටිය. කරලා බලන්න ප්‍රශ්නයක් නෑ. ඒක එතකොට මොකද්ද? මිත්‍යා දෘෂ්ටික ධර්මයක්. ඉතින් අපිට ඒක ගැන සාකච්ඡා කරන්න නෑ. අපිට ඊට වැඩිය සාකච්ඡා කරන්න ගොඩේ දේවල් මේ තියෙනවා නේද? එහෙනම් දැන් අපිට හොඳට තේරෙනවා භාවනාව කියන එක කළොත් කරන් කරන්න ඕනේ කියලා. හරිද? මේ බලන්න දැන් අපි ප්‍රායෝගික මේක ප්‍රායෝගික වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරන්නේ. මේක ඉතා සරලව, ඉතාම අපි සුහදව මේ පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවක්. දැන් අපි හිතමු ඔය හැඟීම් හතර අපි වර්ධනය කරගත්ත කවුරු හරි හොඳට මෛත්‍රිය වර්ධනය කරලා ඉදිරි දේශනාවලදී අපි ওই භාවනාව වර්ධනය කරන හැටි ගැන කතා කරනවා. එකින් එක අරගෙන නිදහසේ කතා කරනවා. හරිද? එතකොට අපි කරා කියලා පොඩ්ඩක් හිතමුකෝ. දැන් කෙනෙක් ඉන්න හොඳ මෛත්‍රී හැඟීමක් තියෙනවා. ඒ වගේම හොඳ මරණ හැඟීමකුත් තියෙනවා. ඒ වගේම හොඳ අසුබයකුත් වර්ධනය කරලා හොඳ බුද්ධානුස්සතියකුත් වර්ධනය කරලා. දැන් මේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න ප්‍රායෝගික ජීවිතය ගැන. ඔන්න ගෙදර එනවා. හරිද? ගෙදර එනකොට අපි හිතමුකෝ දරුවෝ එන්න ඕන වෙලාවට ඇවිල්ලා ඇවිල්ලා නැහැ. වෙනදට කොහොමද? බඩ දානවා. නැත්නම් දානවා. කලබල වෙනවා. හරි. මේ දාද කොහොමද? දුරකථනය අමතමත් දීලා බලනවා. කාරණා හොයලා බලනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙනද වගේම කාර්යක්ෂමව මේ ළමයි යන පරක්කු මොකද කියලා හොයලා බලනවා. හැබැයි බඩ දන්නේත් නැහැ. පපුව දන්නේත් නැහැ. අසාමාන්‍ය වෙන්නේ නැහැ අපහසු කනුත් නැහැ. ඇයි එයාට තියෙනවා මැරෙන්න ඉඩ තියෙනවා. මැරෙනවා කියලා දන්නවා. හරි. මැරෙලා ඉන්න පුළුවන්. ඒක ලෝක ස්වභාවය. ඇත්තටම කෙනෙකුගේ මරණයක් සිද්ධ වෙනවා. හොඳට මරණ සතිය වර්ධනය කළ තියෙන කෙනෙක්. හරි. ඇත්තටම ගෙදරක මරණයක් සිද්ධ වුණොත් එයාට දැන් හොඳට මතනියක වෙලා ඔත්පල වෙලා ඉන්න වෙලාවේ මේක වෙන්න පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් කියලා එයා මේ පිස්සු ඇදලා වගේ ප්‍රතිකාර කරන්නේ නැතුව උදව් කරන්නේ නැතුව නේද මැරිද්දෙන් කවදා හරි මැරෙන එක නේද එහෙම ඉන්නවද නෑ ඒ ඒ පිස්සු ගතිය එහෙම නෑ ධර්මයෙන් කෙනෙක්ව විකෘති වෙන්නේ නෑ ධර්මයෙන් කෙනෙක්ව අසාමාන්‍ය වෙන්නේ නෑ එයා ඊටා සාමාන්‍ය වෙන්න ඕනේ අය සාමාන්‍ය වෙනවා එකම දෙයයි ඇතුලේ ධන ගතිය ඇතුලේ පිච්චෙන ගතිය ඒ කියන්නේ අකුසල් නැති වෙනවා අකුසල් දුර වෙනකන් හරිය සහනේ ඔන්න කවුරු හරි දැන් හරියට තියෙන ප්‍රශ්නේ තමයි මේ හොඳින් හිටියා අය නපුරු වචන කියපුවම තමයි අපේ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මූණ වල එල්ලගෙන පොරස් වගේ. <laughs> ඉන්නවා, පැය ගණන් ඉන්නවා, දවස් ගණන් ඉන්නවා. අහවලා මට නපුරු වචන කිව්වාය කියලා නේද? ඇනුම් පද කිව්වාය, නපුරු වුණාය කියලා. හොඳට මරණ සතිය තියෙන කෙනෙක්. මොකද වැඩේ නේද? ගණන් ගන්නෑ නෙවෙයි ගණන් ගන්නේ නැහැ. ඒක ඇතුලෙන් එන්නේ නැහැ නේද? මේක ඉතින් හා හොඳයි කරුණාවන්තවම තියාගත්තා කියලා ඉතින් මොකද ආය මේ තව මොහොතකින් නැති වෙලා යන්න තියෙන දෙයක් වෙන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. ඒකින්ද ආයෙක උපේක්ෂාවේ හිත පිටනවා. හිත උපේක්ෂාවට වැටෙනවා. ඒක තිබ්බත් එකයි තිබ්බත් එකයි. ඒ කියලා මරණ සතිය ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඔන්න කෙනෙක් තර්ක කරනවා එතකොට ඒ නැති ඉගෙන ගන්න එක්කුත් නැහැ. උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද? නැහැ. එද වේගයෙන් කටයුතු කරගන්නවා. මරණය ගැන මම මම භාවනාව කියලා දෙනකොට කියලා දෙන්නම් මරණ සතියේදී අපි ඒකේ චෛතසික ස්වභාවයන් ගැනත් කතා කරන්න ඕනේ මරණයේදී කෙලෙස් ධර්මයක් ඉපදුනොත් මොකද වෙන්නේ කියලා Tamanට හොඳට සිහිය තියෙනවා නම් ලහි ලහියේ ලහි ලහියේ මොකද කරන්නේ ඉක්මනට කුසල් වර්ධනය කරගන්න උත්සාහ කරනවා එහෙනම් ආචින්න කර්මය ආසන්න කර්මය ආදී ගැන අපි මරණ සතිය ගැන කතා කරද්දී කතා කරනවා එතකොට මේ හැඟීම ප්‍රබල නම් එයා හරිය නිදහසේ ජීවත් වෙන කෙනෙක් බවට ඉතා නිදහසේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එයාට මහා ලොකු ප්‍රශ්න මොකක්වත් නැහැ එතකොට. හරිද? මරණ සතිය තන්නේ මේ පාරේට යනකොට බලන්නකෝ දැන් වයසකට ගිහිල්ලත් සමහර අයට ඔය ටෙලිනාට්‍ය වගේ දේවල් අතහරින්න බෑ. හ්ම් අතහරින්න බෑ නෑ ලෑස්ති නෑ මොකද ලස්සන අය ලස්සන තැන්වල ලස්සනට ඇඳගෙන ලස්සනට නටනට නේද මේවා ඉතින් ඔය මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. හරිද? පෙන්වුවේ නැති වුණාට තරහ වෙනවා. ඉතින් මාත් එක්ක කරන්න දෙයක් නැහැ. ඇත්ත කතාව නේ. පෙන්වුවේ නැති වුණාට ඒවා ඒවා බලන්න ආසාවක් ඇති වෙන්නේ ඇයි? අර ශරීර පිළිබඳ තියෙන සුබ හැඟීම් හින්දා. හරි? එතකොට කවුරු හරි කෙනෙක් හරි පේලියට තියෙන දත් ටිකක් නේද? ඉස්සරහට දානකොට ඇටසැකිල්ල මතුවලා යන ගානට හිත හැදිලා නම් නේද? මේ මොකද්ද මේ ඇටසැකිලි නැටුම? කියලා Tamanට එහෙම සංඥාවක් එනවා නම් මොකද්ද මේ මස් නැටුම? මොකද්ද මේ රූකඩේ කියන සංඥාව එනවා නම් අරව බලන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට හදා ගන්න ඕන නැත්තම් වෙන්නේ මොකද්ද? ඇතුලෙන් තියෙන අදහසක් මොකද්ද? ඉක්මනට මට ආයතරයක් නේද මැරිලා හරි කමන්නේ මේ වගේ ශරීරයක් ලැබෙනවා කියන තණ්හාව තණ්හාව තියෙනවා. ඉතින් එහෙම එකක් හදාගන්න ගිහිල්ලා පුණ්‍යාභි සංස්කාර නැතුව නේද වැඩියෙන් කරලා තියෙන්නේ අපුණ්‍යාභි සංස්කාර නම් මොනවද වෙන්නේ ලස්සන ශරීර හැදෙන හැබැයි කකුල් හතරයි නේද අං වෙනවා නේද එක එක ඉතින් ඒව තමයි වෙන්නේ අන්තිමට සසර අනන්ත දුක් විඳින්නේ ඔන්න ඔය තැන හදාගන්න පුළුවන්කම තියෙන අවස්ථාවේ හදාගත්තේ නැත්තම් ඉතින් අසුබ හැඟීම් වර්ධනය කරලා තියෙන කෙනෙක් නිවැරදිව ජීවත් වෙනවා ඒක ඕම් කෙනෙක් කියනවා ඔයා කරලා හරියනවද විවාහ ජීවිතේත් හරියන්නේ නැහැ එතකොට කියලා අම්මලත් කියන තරුණායට කියනවා මේ සමහර වැඩිහිටි අය තරුණ තරුණ තමන්ගේ දරුවන්ට අසුභ භාවනාවාදී කරන්න දෙන්නේ නැහැ. සෝවාන් පලස්ත පුද්ගලයෙකුට පවා ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන් බයිද? නිවැරදි තැන නිවැරදි විදියට නිවැරදි කෙනා ඉදිරියේ රාගය උපදිනවා නැත්නම් ගිහි ජීවිතයක් ගෙවන්න බෑ. එහෙනම් තමන්ගේ දරුවා සෝවාන් වුණොත් කොච්චර දෙයක්ද? ඒකින්ද අසුභ භාවනාව වර්ධනය කරවන්න ඕනේ දරුවන්ට. ඇයි? එතකොට ඒකට අද කාලේ තියෙන ලොකුම ව්‍යසනය තමයි රාගාදී කෙලෙස් ධර්ම හින්දා මුළු සමාජයේම විෂම තත්යකට පත්වලා තියෙන එක. අන්න ඒ විෂම තත්යෙන් අයින් වෙන්න ලොකු දෙයක් වෙනවා පොඩි කාලේ ඉඳන්ම ඒවා පුරුදු පුහුණු කිරීම. හරි කාටවත් එයාව නේද නැත්තම් වෙන්නේ මොකද්ද? යන්තම් පොඩ්ඩක් පෙනුමක් තියෙන පෙනුමක් කියන්නේ පිළිවෙලකට මස් ටික පිටලා තියෙන නේද ඇද නැති ඇද නැතුව තියෙන ශරීරයක් දැක්කොත් එහෙම ඔක්කොම ඉගෙන ගන්නලා තියරයි ඔක්කොම ඉවරයි නේද ඒවා පිටිපස්සේ දුවලා ගිහලා අන්තිමට මුළු ජීවිතේ විනාශ කරගන්නවා. ඉතින් ඒකින්ද විෂම තත්ත්වයටපත් වෙන්නේ නැතුව විශේෂයෙන් දරුවන්ට අපි මේ දේවල් පුහුණු කරන්න ඕන. කෙසේ නමුත් හිතවල ඇති වෙන මේ විශාල විකාර ගතිය නැති වෙන්න අසුබය හැඟීම ප්‍රබල කරලා තියාගත්තොත් එයාගේ සාමාන්‍ය ජීවිතේ හරීම සරලයි, හරීම නිදහස්. උස්සගෙන ඉන්න බරක් බිමින් තිබ්බා වාගේ අසුභ භාවනාව හරියට වර්ධනය කරපුවාම ඇයි හැම වෙලෙම බරත් උසගෙන ඉන්නේ මොහොතකට හිතන්නකෝ යමින් යමින් කමින් බොමින් නාමින් අඳිමින් හැම නිමේෂයකම පොඩ්ඩක් බලන්න නිකමට හිතලා හැම නිමේෂයකම වාගේ ශරීරයේ සැරසීමේ අදහසින් අන් අයගේ අවධානය දිනා ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග යොදමින් ඉන්න ගතිය. පාරේ යනකොට පවා ඇවිදිනකොට පවා තියෙනවද නැද්ද? එහෙනම් අපි මේවා එළියට දාලා කතා කරමු. කෙලින් කතා කරමු. එහෙමවා තියෙනවා නේද? මේක සැරසීමේ ගතිය. මේ මේ ශරීරය සරසන්නේ පැහැදිලිවම ලැජ්ජාතෙන් වසා ගැනීම සහ මැසි මදුරුවන්ගෙන් සීත උෂ්ණයෙන් ආරක්ෂා වීම සඳහාමද? නේද? නෑ. එහෙනම් එහා මොකක් හරි තියෙනවා නම් එතන තියෙන්නේ ශරීර පිළිබඳ තියෙන සුභ හැඟීම. මේ පිරිසුදුකම නෙවෙයි මම කියන්නේ. පිරිසුදුකමින් ඔබට කිය දේවල් වගේ තියෙනවා. නේද? එහෙනම් අන්න ඒ සුභ හැඟීම කියන එක හින්දා අපි උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අපේක්ෂාවෙන් ඉන්නවා බලාපොරොත්තුෙන් ඉන්නවා ලස්සන දේවල් දැක ගන්න දැන් දැක ගන්න දැන් දැක ගන්න ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකන් ඔය දැක ගැනීමේ ශරීර දැක ගැනීමේ ආසාවෙන් පෙළෙනවා හරිද ඒක මහා බරක් ආන්ගේ බරෙන් මොහොතකට නිදහස් වෙලා ඉන්න තියෙනවනේ හිතන්නකො පොඩ්ඩක් නේද කොච්චර සෝදායක තත්ත්වයක්ද ඒක කියලා කොච්චර සෝදායක තත්ත්වයක්ද ඉතින් අන්න ඒක නිදහස් වෙන්න පුළුවන් අසුභ භාවනා වර්ධනය කරන කෙනෙකුට මම ඒක පැහැදිලි කරන්න නිදහස් වෙන විදිහ. ඉතින් ඒ වගේ මේ සාමාන්‍ය ජීවිත ගත්තම ඊළඟට වැරද්ද මෛත්‍රිය කියලා හිතන්නකෝ. මෛත්‍රිය දැන් අපි ඒක ගැන කතා කරේ නෑනේ. තරහ කියන එක හරියට නිකන් දෙබර කූඩයක් ඇගිදාගෙන ඉන්න කෙනෙක් වගේ. අපි හිතමුකෝ අතට දෙබර කූඩයක් දීලා තියෙනවා ඒක පරිස්සම් කරන් අරයන්ට කියලා. ගමනක් යද්දී. අපි හිතමුකෝ ඒක එහෙමනම් මොනවා වේද? කොච්චර අමාරු දෙකත් එක්ක කරලා යන්නේ. ඇයි? ඇවිසුනොත් Tamanටත් වෙනවා අනුන්ටත් වෙනවා. ඒ වගේ මේ තරහ කියනක උපදින හිතක්, මෛත්‍රිය නොවැඩපු හිතක් අරගෙන ජීවත් වෙන එක තරම් අමාරු දෙයක්. ජීවත් වෙන එක තරම් අමාරු දෙයක්. තම වාහනයක යනවා කියලා හිතන්නකෝ. ඒ යන වාහනේ යනකොට එහා පැත්තෙන් යන වාහනයක එක්කෙනෙක් වැරද්දක් කරලා වැරද්දක් කළොත් එහෙනම් මොකද වෙන්නේ? මේ වීදුරු වහගෙන නේද? ඇතුලේ ඉඳන් මොකද කරන්නේ? පූ පුරනවා බනිනවා අර පැත්තට ඇහෙන්නෙත් නෑ මොකවත් නෑ වැරද්ද කරේ කවුරුවක්වත් විඳවන්නේ කවුරුවක්වත් වැරද්ද කරේ කවුරුවක්වත් විඳවන්නේ කවුරුවක්වත් එහෙම නෑ හිතන්න මෛත්‍රී වඩපලා එහෙම නෑ එහෙනම් මෛත්‍රී වර්ධනය කරගන්න ඕන හරි සානෙන් ජීවත් වෙන්න පුළුවන් නැත්නම් ඉතින් පුදුම පුදුම ගාලගෝට්ටිය ජීවිතය කියලා කියන්නේ පා වෙනවා ඒකත් එක්ක අතුරු ආබාධ ඊළඟට ශරීරයටයි හිත හිත පිරිසිදු නොවනකොට කය නේද? කය මොකද වෙන්නේ? කය ලෙඩ ඇතර සංගා කයට ටිකක් කාලෙකින්ම නේද? නොයේක තසනික වත්තන් වලපත් වෙන්න හේතුවක් වෙනවා මෙන්න මේ අධික අධික මානසික වේගය. වයසට යන වයසට යන සමාජ අවධානය අඩු වෙනවා. අපි හිතපු විදිහට නෙවෙයි දරුවෝ හැසිරෙන්නේ නේද? දරුවන්ට හැමදාම දෙමාපියෝ ළඟටලා ඉන්න හම්බෙන්නේ නෑ. ඒවත් එක්ක අර අධික බලාපොරොත්තු තියාගෙන ඉන්න අය කෙටි කාලයකින්ම අධික වැහැරීමකටපත් වෙනවා. ඉතින් මුළු ජීවිතේම ඉවරයි. එහෙම නෙවෙයි. ලෝකය මොනවා වුණත් Tamanට හෙල්ලෙන්නේ නැතුව ඉන්න නම් ඔන්න ඔය භාවනා හතරව හැඟීම් හතර හොඳට වර්ධනය කරගන්න ඕනේ. එයා හරීම සහනකින් ජීවත් වෙන කෙනෙක් බවට කෙනෙක් බවට පත් වෙනවා. හැම තැනකදීම හෙල්ලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකට කියනවා ඊළඟට හෙට දවසේ අපි ධර්ම දේශනාවේදී භාවනාවට මේක ප්‍රායෝගිකව මේ හතර භාවිතා වෙන්නේ කොහොමද? භාවනාවක් වර්ධනය කරන කෙනාට දැන් අපි අද කතා කරේ සාමාන්‍ය ජීවිතය ගැනයි. සීලයට සහ සමාධියට මේ හතර වර්ධනය කරලා තියෙන අයට සීලයට සහ සමාධියට මේක තමන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද ඇතුළෙන්ම නැగిලා නැගෙනකොට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන එකත් සාකච්ඡා කරලා බලලා භාවනාවේ තියෙන වැදගත්කමත් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මේ එකින් එක එකින් එක අරගෙන ප්‍රායෝගිකව ඉහළ තලයකට මේ හැඟීම වර්ධනය කරගන්න හැටි මේ ධර්මදේශනා මාලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආය ආය මතක් කරන්නේ ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට හිතන්න දෙයක් ඉතුරු වෙන්න ඕනේ. ධර්මය අහලා යොරුණාට පස්සේ ක්‍රමයක් හම්බෙන්න ඕනේ. භාවිතා කළ හැකි ක්‍රමයක්. දැන් අද අපි සාකච්ඡා කරලා පස්සේ ඔන්න දැන් අපිට මතකයක් තියෙන මොකද්ද? මේ හතර භාවිතා කරන්න ඕනේ. මන්ට මම මේක කරලා නැහැ. කරලා නැති හින්දා මට තරහ යනවා. කරලා නැති හින්දා මට සුබ හැඟීම් ඇති වෙනවා. කරලා නැති හින්දා මට ශ්‍රද්ධාව ඇති වෙනවා අඩුයි. කරලා නැති හින්දා මට රාගාදී කෙලෙස් ධර්ම සුබ හැඟීම් ඇති වෙනවා. නිත්‍ය හැඟීම් ඇති වෙනවා කියලා මේ අන්න ඒක ඇති වෙනව නම් මම මොකද කරන්න ඉක්මනට කරන්න ඕනේ. කරන්න පටන් ගන්න ඕනේ. හ්ම්. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්නේ කියන්නේ නේද? මේ මේක අරන් ගිහින් කාලා බලන්නකො කියලා වෙලෙන්ද කියන්නේ. එහෙනම් කියන මේක කාලා බලන්නකො නැත්නම් කියන මේ බෙහෙත බීලා බලන්නකො කියලා වෛද්‍යවරු කියනවා. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? මේක භාවිතා කරලා බලන්නකො. නේද? අනිත් අය කය හදන්න කතා කරා බුදුරජාණන් වහන්සේ හිත හදන්න කතා කරා. නේද? ඒකින්ද මේක භාවිතා කරලා බලන්න. සතර කමඨාන භාවිතා කරලා බලන්න කොච්චරනම් සෝදායක ජීවිතයක් ලැබෙනවද කියලා. ඒකෙන්ද භාවනාව කියන එක ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍ය ජීවිතයත් එහෙමයි භාවනාවකින් තොරව නිවන් දැකීම කියන එක සසර පුරුදු නැත්තම් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒකෙන්ද කොහොම වුණත් කමක් නැහැ. භාවනා කරා කියලා වහකෑවා වෙන්නේ නැහැ. විසක් වෙන්නේ නැහැ. නරකක් වෙන්නේ නැහැ. නේද? වැඩි ලාභයක් මිසක් ඒකෙන්ද කෝකටත් අපි කවුරු කොහොම කිව්වත් මේක මෙහෙම කරගන්න එක තමයි ගොඩක් වටින්නේ. ඉතින් ඒක හැමදාම හැමෝම මම ප්‍රාර්ථනා කරනවා මෙවැනි ධර්ම දේශනා මාලාවක් ඉදිරියට අරගෙන යන්න මේ අතු මේ දක්වපු දායකත්වය ඉතාම වටින දායකත්වයක්. මොකද මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරාට මාධ්‍ය ජාලයෙන් අපි සූදානම් වුණාට ධර්මයේ දේශනා කරන්න ඒ අවශ්‍ය කරන විදිහ පෑදම් දරාගන්නේ නැතුව මේක ලෝකෙට දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ අත්ව මේ දායකත්වය අරගෙන සිද්ධ කරන්නේ ඉතාම විශාල මෙහෙයක් මේ ධර්මය ඇහිලා යම් කෙනෙක් එක තීරණයක් ගත්තොත් මම මේ ධර්මය තුළ හික්මෙන්න ඕනේ කියලා ලෝකෙ කොහේ හරි තැනක ඉඳගෙන ආන් ඒ පින මේ අතන්ට කොහොමද අනුමෝදන් වෙනවා ඒක කෙනෙක්ගේ අපාගාමී ගමනක් කෙනෙක්ගේ අනාගත අනාගතයේ සංසාර ජීවිතේ විශාල අභාග්‍ය සම්පන්න ඉරණම් වලට පත් වෙන්න හිතපය බේරා ගැනීමක් තමයි ධර්ම දානමය පුණ්‍ය කර්මකෙන් සිද්ධ වෙන එකින්ද අපි මේ අත්තන්ට ආශිර්වාද කරනවා පුණ්‍ය අනුමෝදනා කරන අන් අයට ධර්මය ලබා දීමේ අභිලාෂයෙන් සිද්ධ කරාව ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතුවෙන් මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ පින්පෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති